අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් 24 වෙනිදාත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ලිඛිත ප්‍රශ්න වලින් සතිವಾರයේ ආරම්භ කරන විදිහට අපි කරුණාවෙන් ආර්දනා කරනවා අවසරයි ස්වාමීන් වහන්සේ අද ප්‍රශ්න 8ක් ලැබිලා තියෙනවා මම පළවෙනි ප්‍රශ්නේ කියවන්නම් අවසර ස්වාමින් වහන්සේ මම ඊයේ පර්යංක භාවනාව කිරීමේදී සිතට කතා කර මම දැන් භාවනා කරනවා. මට කරදර නොකර හොඳින් ඉන්න. මම මේ හොඳින් කියන්නේ කියලා විනාඩි දෙකක් විතර කිව්වා. මට සිනහත් ගියා. සැහැල්ලුවකුත් දැනුණා. මට හිතෙන විදිහට ටික වේලාවක් හිත නිසොල්මනේ සිටියා. සිත නිතර පිටතට ගමන් කිරීමේදී තරහ ගිය අවස්ථාද පෙර තිබුණා. සිත හා මිත්‍රව සිටීම හොඳයයි සිතේ. මම භාවනාවට ආධුනිකයෙක් බැවින් ඒ පිළිබඳ උපදෙස් ලබා දෙනමින් ඊතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. සතිය පිළිබඳ සෑහෙන දැනීමක් ලබා ගතිමි. සක්මන් භාවනාව ගැන පස්සේ කියනවා. ඔය ඉතින් මේකෙදී එහෙම එහෙම කිව්වට පස්සේ නැත්නම් හිතට තරවටු කරනවා අපි කියන එකට අදිෂ්ඨාන කරනවා කියලා. එහෙනම් හිතට කල්ැතුව මතක් කිරීමක් කරනවා. ඉතින් එහෙම කරනකොට ඒක නිසා වෙනදට වැඩි වෙලාවක් ආනපන සතිය ඉන්න පුළුවන් වුණාද නැත්නම් වාර ගන්න වැඩි වුණාද නැද්ද කියන තොරතුරු කියන්නේ නැතුව මේක ಗುಣදිසු විචිනේ කරන්න බෑ. ඒ නිසා එළියපෙකනාගේ මම කැමැති දැනගන්න ඉදිරියපත් වෙන්න කැමැති නම් මේක නිසා Tamanට වෙනදට වැඩි වැඩි ආනපාන ගාණක් ආනපන සතිය නම් භාවනාව ආනපාන ගණන් බලන්න පුළුවන් වුණාද වෙනකට වඩා ආනපනේ විස්තර ස්වභාව ලක්ෂණ සටහන් ආකාර දැක් ගන්න පුළුවන් වුණාද කිව්වනම් ඔන්න ඒක පිළිබඳව අපිට මත ප්‍රකාශ කරන්න තිබුණා. එහෙම නැත්නම් මේ වෙච්ච එකේ ප්‍රයෝජන කියන්න නැතුව අමාරුයි. ස්වාමින්වහන්සේ මට හිතෙන විදිහට මේ වෙනදට වැඩිය පොඩ්ඩක් ආනාපාන භාවනාව කරන්න පුළුවන් වුණා. ඔය එතකොට වෙනදා කීයද නැත්නම් වෙනදා තප්පරයයි දැන් තප්පර දෙකයි. වෙනදා ආනාපාන රැලි දෙක තුනයි දැන් තුන හතරයි කියලා එහෙම ප්‍රමාණ කෙරුවොත් සබාවට තේරෙනවා. සබාවෙන් සාක්ෂි ගන්න නම් මට හිතුණ දේ කියලා හරියන්නේ නැහැ. මට හිතෙන්ට හේතු වෙච්ච සාධක ටික කියන්න ඕන. නැත්නම් මම ප්‍රතික්ෂේපණය කරේ මට වෙන්දට හුස්ම රැලි 3 4යි පුළුවන් උනේ දැන් 5ක් 6ක් පුළුවන් වුණා. නැත්නම් මට ඒක තප්පරෙන් දෙකෙන් මං ඉස්සර හිත පිට ගියා දැන් තප්පර 4ක් 5කට කියලා එයා තමන්ට අර මේ ක්‍රමේ නිසා ඇතිවෙච්ච අතිරේක ලාභයක් පාඩුවක් හෝ වේවා. අන්න ඒ ටික විස්තර කියන්නේ නැති එක තමයි අපේ හිතේ තියෙන හොරකම. අපේ හිතේ තියෙන කෙලෙසේ. ඒක කියනවනම් පොට් එකට උනත් පේනවා. ඒක කියන්න පුරුදු වෙන්න කමටහන් වර්තාව ලියනකොට මේ මං අදිෂ්ඨාන කරපු නිසා මට වෙන්දට වැඩි මෙන්න මෙච්චරකින් කියලා ප්‍රමාණ කෙරුවොත් මෙතනින් ඕන කෙනේ සාක්ෂි වෙයි. ඒ ප්‍රමාණය එහෙම ගණන් කරගන්න ගණන්ම කෙරුවේ නේද කමන්නේ කොහොමද Tamanට හොඳයි කියලා හිතෙන්න මොකද්ද ආසන්න කාරණා වුනේ? හිත සැහැල්ලු වුණා. හිත සැහැල්ලු වෙනවා සාමාන්‍ය පැන්ඩෝලයක් ගැහුවා. ඒ අපිට ප්‍රශ්න නැහැ. අපිට ඕනේ මේ සැහැල්ලුකම මේ සතිය නිසා අපිට පුළුවන් ආනපානෙට ආනපාන සතියට වාසියක් ගන්න. අපි දාලා තියෙන්නේ අපි මීටරක මනින්න හදන්නේ සතියෙන්නේ. මේ සතියේට හම්බෙච්ච ලාභය අපි හිත සැහැල්ලුණා, ආලෝකයක් පෙන්වුණා. ඒ වැඩක් නෑ. ඒකෙන් අපිට තේරුමක් ඇත්තේ නෑ. අපි මනින්නේ හුස්ම කීයකින්ද? තප්පර කීයකින්ද? නැත්නම් හුස්ම කොච්චර විස්තර දැන ගැනීමද කියලා. ඒක දෙන්නයි අපි මුළු දවස් 10ම උත්සාහ කරන්නේ. මට හිත සැහැල්ලුණා, සන්තෝෂයක් හිතුණා. ඒක නෑ කියන්න බෑ. ඒකෙන් ගත්තේ ලාභය මොකද්ද? සැහැල්ලු වෙච්ච නිසා ආනාපාන සතිය වැඩි වීමට මොකද්ද කරපු ලාභේ කොහොමද ඒක දකින්නේ? ඒක දකින්න විදිහට ගියා නම් මේ අදිස්ථානෙට ලොකු ගැම්මක් එනවා. ලැබිච්ච ලාභය හරියටම ප්‍රමාණ කරගන්න පුළුවන් වෙනවා. ගංගේ මොහොතේ දැම්මත් ගණන් ඉලක්කම් තියාගන්න කියලා නිකන් සාමාන්‍ය කියන්නේ. නැත්තම් අනික් කෙනාට සාක්ෂි වෙන්න බෑ. යා කියන මට නම් හොඳයි කියලා තේරෙනවා. තේන එහෙනම් හොඳයි තමයි. ඉතින් මොනවා කියන්නේ? එහෙම නෙවෙයි මට ඉස්සර මෙහෙම පුළුවන්. දැන් මෙච්චරක් පුළුවන් කිව්වනම් ඕන කෙනේ සාක්ෂි වෙනවා. අන්නේ උසාවියට අද්දුටු සාක්ෂිය. එහෙම නැත්නම් විශ්වසනීය විදියට උසාවිය ඒත්තු ගන්නන්න බැරි කම නිසා අපි මේ දුක් විඳිනේ. ඒක හරියටම ඕනේ. ඒක ඉගෙන ගත්තට පස්සේ හරියම ලේසි ඒ ඒ ඒ භාෂාව දිගේ කතා කරන්නේ නැත්නම් අපිට හැඟුම් එක කතා කරන්න වෙයි. හිතු දෙය හිතලුවක් එක නෑ. හරියට ප්‍රමාණ කරන්න නැත්නම් මෙහෙමයි මෙහෙමයි කියලා කියන්නේ. එතකොට තමයි තේරෙයි තමන්ගේ හිතේ සැක නැති වෙනවා. අහන කෙනාටත් හිතේ සැක නැති වෙනවා. ඒක සම්පප්පලාප වෙන්නෙත් නැහැ. හරියටම කිරි ගහට මෝල් ගහින් යනවා වගේ ගාන කියන්නේ. උත් ඒකට උත්සාහ කරන්න. ඒක තමයි අපි කමටන් සුද්ධ කිරීම වශයෙන් කියන්න තියෙන්නේ. අනිත් දවසේ කියනකොටත් ලියනකොටත් බලනකොටත් මොකද්ද මේ සැහැල්ලු භාවය නිසා මේ අදිෂ්ඨාන නිසා වෙච්ච ලාභය කියන එක වார்த்தාවට ඇතුල් කරන්න උත්සාහ කරනවා. අපි යමු සක්මන්. ස්වාමීනි සක්මන් භාවනාව ප්‍රශ්නයක් නෙමෙයි ඒක මම කියවන්න. සක්මන් භාවනාව සුවසේ කරගෙන යාමට පුළුවන්. කකුලට සීතල උණුසුම වැලි දැවටීම දැනුන අතර වැලි කැට කකුලේ ගැටෙන ශබ්දයද ඇසින. ඔබ වහන්සේට උතුම් නිර්වාණ අවබෝධය ඉක්මනින් ලැබේවායි ප්‍රාර්ථනා කරමි. ඒකෙදි පුළුවන් තරම් බලන්න ඒ විදිහට පියවර කීයක් පුළුවන්ද? තප්පර කීයක් පුළුවන්ද? එහෙම නැත්නම් ඒ දැනෙන විස්තර නිකන් නිදර්ශන වශයෙන් කියනවනම් මේ කකුලේ වැලි හැපෙනවා දැනෙන විලුඹටද ඇඟිලි වලටද කකුල පුරාවටමද එහෙම නැත්නම් මේ ඒව දැනෙන අතර වල්ලු කරට දනිස් වලට ආදි වශයෙන් ඒ දැනෙන තොරතුරු මට කියන්නේ ධර්ම ඕජාව කියලා. ඒක උකහා ගත්තේ නැත්නම් ඒක උරා බිව්වේ නැත්නම් එහෙම හිත කම්මැලි වෙනවා. එන එන තොරතුරු උරා ගන්න ඕනේ. එන එන තොරතුරු උකහා ගන්න ඕනේ. උකහා ගත්ත බව වැටෙන්නේ වார்த்தාවට දෙමිල්ලෙන් තමයි. নিকකමට බලන්න වார்த்தාවට මේ තොරතුරු දාන්න අනිදාසේ භාවනා පටන් ගන්න මෙතන ඉඳලා. අර කියපු තැන ඉඳලා භාවනා පටන් ගන්න. කියපු තැන බාලා තැනක් නම් කියපු දැකපු තැන ලිව්වේ නැත්තම් භාවනා පටන් ගන්න තැන බොහොම පුංචි උනන්දුවක් තියෙනවා. දැකපු ඔක්කොම ටික වார்த்தාවට දාන්න පුළුවන්. අනිත් දවසේ ඒ ගැම්මෙන්මයි භාවනාව යන්නේ. එනිසා කම්ටාන් සුද්ධ වුණාට පස්සේ ලොකු හිතට මේ sannivedanaye හරියෑම නිසා ලොකු සහැල්ලුවක් ඇති වෙනවා. ඒ සහැල්ලුව ගන්න යෝගාවචර දන්නේ මොකද යෝගාවචර දන්නේ මේ අද්දුට ප්‍රත්‍යක්ෂේ වාර්තා කරන්නේ කොහොමද කියලා. ඒක යෝගාවචරගේ දෝෂයක් නෙවෙයි. අපි ඔක්කොම එකතු වෙලා සංවිධානයත් ඔක්කොම එකතු වෙලා එයාට කියන්න ඕනේ මේ නඩුව දිනන්න මෙන්න මේ සාක්ෂිය යෝන කරන්න. ඒ සාක්ෂිය කියුන්නේ නැත්නම් ඒක නඩුව කල් යනවා. එහෙම නැත්නම් අනිත් පැත්තට වාසි වෙනවා. ඒ නිසා මම ප්‍රත්‍යක්ෂ කරනකොට වැල් වෑගෙනවා දැනනවා සද්ද ඇහෙනවා. වම් පය වයිද වැඩි දැනෙන්නේ දකුණු පය වේද විලුඹටද කකුලටද ඇඟි මේ ඇඟිලි වලටද කියලා ඒ විස්තර පුළුවන් තරම් ඇතුල් කරන්න. ඇත්තටම කියනවා නම් මේ ලක්මන පිළිබඳව දීලා තියෙන විස්තරය හොඳයි පරියන්කයට වඩා. ඒකෙන් ආදර්ශයක් ගන්න තව තවත් තොරතුරු අතුරු කරන්න උත්සාහ කරනවා. දෙවැනි ප්‍රශ්නය අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස. මාගේ මූලික කමටහන වන්නේ පිම්බීම හැකිලීමයි. පිම්බීමේදී රළු ගොරෝසු බර ස්වභාවයකින් ඉදිරියට ඇදෙන තල්ලු වෙන ගතිය නිසා තද ස්වභාවයක්ද තවත් විටක ඊතා මුරුදු මට්ටසිලිටු ස්වභාවයකින් තල්ලු වෙයි. කැඩි කැඩි ගැස්සෙන කම්පනයක්ද දැනුණා. හැකිලීමේදී සැහැල්ලු සැහැල්ලුවක් විටක බරක් නැතිවීමක් ලෙස වැටහුණා. මෙහි කරන විට පිම්බීම හැකිලීම වෙන් කරන්න බැරිය. සියල්ල එකටම සිදුවෙන ස්වභාවයක් දැනි, ඊතා සියුම් චලනය වෙන ස්වභාවයක් දැනුණා. එම ස්වභාවය සියුම් බව එන්න එන්නම වැඩි විය. පසුව නලියන චලනය වන ගතිය නැති විය. මෙම හිස් ස්වභාවය තුල වේදනාව දැනී පැතිරි යන ස්වභාවයක් දැනුණා. හිස් අවකාශය පාවෙන ශාන්ත ස්වභාවයක් ගත්තා. මෙම ශාන්ත ස්වභාවය තුල විවිධ සිතුවිලි එනවා. මේ ජීවිතේ නොසිතූ රාගමාන සිතුවිලි. රාග සිතුවිලි එනකොට සිත ගැස්සෙනවා. ඒ අවස්ථාවේදී යම් ශක්තියක් තරංග ආකාරයෙන් ශරීරයෙන් පිටවිය. සතියෙන් සිටින විට එම රාග මාන සිතුවිලි පාලනයක් නැතුව මතුවී කිසිම බලකිරීමක් නැතුව ඉබේම අතුරුදහන් වෙනවා. සිතේ ශාන්ත ස්වභාවය වැඩි. හිස් අවකාශය වැඩි. සමහර අවස්ථාවල දිය ඇලි, බුදු පිළිම, සමනලයන් වැනි විවිධ රූප පෙනී බොඳ වී යනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ නොසිතු නොපුරුදු සිතුවිලි මතුවෙනකොට සිතේ මේ ශක්තියත් පිට වෙන ස්වභාවය වැටහුණා. මේ පිළිබඳ ගෞරවයෙන් උපදෙස් පතමි. නිරෝගී බව, දීර්ඝායුෂ ලබා වහ වහ උතුම් නිවන් සුව අත් වේවා සාදු සාදු සාදු කියන්න පුරුදු වෙලා නෑ නැතුවොත් බහිනවා සාදු කිව්වත් බයි මේ කෙසේ නමුත් මේ දිහා ගඟක් අයිනේ වාඩි වෙලා ගඟ දිහා බලන ඉන්න හැටි බලන්න ගඟේ පහළටත් ප්‍රවාහ යනවා හරහටත් ප්‍රවාහ යනවා කුණු කැසලිත් යනවා මල් පියලිත් යනවා මේවා දිහා බලන ඉන්නකොට වියලිව ගඟ දිහා බලන් ඉන්න ගතියක් තමයි විපස්සනා වෙ තියෙන්නේ. මේක මල් පීලි ගියයි කියලා සතුටක් හෝ අසුචි මල මුත්‍රා ගියයි කියලා කනගාටුවක් නැතුව ගඟෙන් පැඟුවා ගන්න නැතුව අත දාන්න නැතුව ගඟට ගලන්න යන්න ආරින්. ගියාට පස්සේ තේනවා මෙතෙක් කල අපි සංසාරේ කිරුවේ එන රාගසිතවිලි, ද්වේෂසිතවිලි වලට මම කියාගෙන තැවුණා. දැන් බලනකොට පේනවා ඊවයි එන්නේත් ඒගොල්ලන්ගේ බෝනාවේ යන්නේත් ඒගොල්ලන්ගේ බෝනාවේ මොන්නම ලකුණක්වත් ඉතුරු කරලා යන්නේ නැහැ. වෙන විදිහට කියතේ අර ඉතුරු කරලා යන ලකුණු ටිකට විතරයි කෙලස් කියන්නේ. ඇවිල්ලා ගියා නම් කිසිම කෙලෙසයක් නැහැ. ඒසහා කෙලෙස අහෝසි කිරීමේ ක්‍රියාව තමයි මොනවා ආවත් හිත කරදර ගන්න එපා. මේ හිත කරදර ගැනීම තමයි කෙලෙස් කියන්නේ. කෙලෙසෙනවා කියන්නේ ශා කියනවා ගංගව දිහා බලන ගමන් අත දැම්මොත් ගංග කැළඹෙනවා අත තෙමෙනවා. අත දාන්න එපා. කකුල දැම්මොත් කකුල තෙමෙනවා දාපු තරමට කැළඹෙනවා. දාන්න එපා. අන්තිමට මේ ඔක්කොම ලකුණක් කපුරු පුච්චපු තැනක වගේ ලකුණක්වත් නැතුව යන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් මේ යන දේව රාග, ద్వේෂ වශයෙන් මුලදී බොහෝම ලොකු වෙනසක් ඇති කරනවා. පස්සේ හරි ඉස්සලා ආශ්‍රව ප්‍රසවාස පිම්බීම හැකිලිම නැති වුණා වගේ මේක දිහා බලන ඉන්නකොට ඒව අතර වෙනසක් නැති වෙනවා. මේ රාග හිතිවිල්ලක්ද, ద్వේෂ හිතිවිල්ලක්ද කියලා අන්තිමට වෙනවා හිතිවිලි මඩ ගෝරෝක එතනින් මෙතනින් පෙන බුබුලු දානවා වගේ එන්න පටන් ගන්නවා. ඉතින් මෙවුවා අපිට දුකක් වෙන්නේ නැත්තම් කෙලෙසයක් වෙන්නේ මේව මම කියාගත්තොත් විතරයි. හොඳට බලන ඉන්න. ඔය එන තැන අපි දන්නේ නැහැ, යන තැන දන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් කියනවා ඒ ජපානීන සෙන් මාස්ටර් කෙනෙක්, කියන්නේ සෙන් ගුරුවරයෙක් තමන්ගේ ගෝලයාත් එක්ක වැවක් අයිනෙන් යනකොට ලස්සන වල්තාරාව වගේක් උඩින් පියාඹනවා. ඉතින් ගෝලයාට මේක අරුමේ නිසා ඒක පාරට ආන් කියලා කියවෙනවා. තමන් ගුරුවරයෙක් එක්ක යන්නේ. එදිට ගුරුවරයා බලනවා. බලලියොල්ල හැරෙනවා. හැරලා අහනවා ඔය වල්තාරාව ආපු තැන ඔබ දන්නවද නැහැ. යන තැන දන්නවද නැහැ. උන්ට කන රත් වෙන්න ගහනවා. ආපු තැන දන්නෙත් නැත්නම් යන තැන දන්නේ නැත්නම් ආන් කියන්නේ මොකටද කියලා. අපිත් මේ ආ කියන වල්තාරාවන්ට තමයි ඇඟිලි දික් කරන්නේ. දික් කළා නూరుන පුරුදු මිහිරි පිළිබඳ මිහිර ආදරයයි ගියා. මොකක්ද තවසින්නේ සින්දුවේ? ධම්මි ධම්මත් ආදරේ. ඉතින් නూరు නොවිතින් කුයි කුයි ගන්න පටන් ගන්නවා. ඉතින් කිසි කෙනෙක් පටන් ගන්නවා. ඉතින් ඔන්න අන්තිමට ළමයි හම්බෙනකොට තමයි දන්නේ අන්න වැඩේ දුරදිග ගිහිල්ලයි කියලා. මේ යන්ත්‍රය හැදලා තියෙන උකට තමයි. වල්තාරාවෝ නම් එන තැන දන්නේ නැත්නම් යන තැන දන්නා කතන්දර ගොතන්න එපා. ඕක කාටවත් ඇඟිලි දික් කරලා පෙන්වන්න යන්න එපා. එන තැන දන්නවනේ යන තැන දන්නවා කියලා කියන චේතනාපූර්වක නම් හිතලා කරනවා නම් ඒකට වග වෙන්න ඕනේ. ඒකට ධර්මයෙන් කියන අනිවාර්යයෙන්ම බලපං. මොකද අචේතනික වෙන්නේනවා නම් අචේතනම්බික වේ කම්මං වදාමි. අචේතනික නම් කර්ම නැහැ. මේ ගැන ගණන් කරපු ගමන් ආයෙ කර්ම රැස් කරගන්න. අහ කියන්නේ නයි ඔඩොක්කේ දාගෙන ඉඳලා තියෙන්නේ. ඉතින් ඔතෙන්ද ඔතනත් බෑ. තාටියක් එහාට යන්න ඕනේ. ගියාට පස්සේ තේරෙනවා මේවා එනවා, ඇවිල්ලා යනවා. ඉතින් මේක ගැන කතන්දර ගොතන්න නැතුව හිටියොත් මේ රූප සංඥා රූප සංඥා පිළිබඳව කතන්දර ගොත්‍ය නොගිටීමේ ප්‍රපංච නොකිරීමේ එහෙම නැත්නම් වාග් බහුල්‍ය අඩු කිරීමේ කලාව ඉගෙන ගත්තා නම් එයා ඒක දියුණු වෙනකොට රූප පිළිබඳව කතන්දර ගෙතීමක් නැති වෙනවා. රූප පිළිබඳ කතන්දර ගෙතීම නැතර කරපු කෙනාට කාම සංඥා පිළිබඳ කතන්දර ගෙතීම නතර වෙනවා. කාම සංඥා පිළිබඳවත් කතන්දර කියවන නතර කරනකොට කාමයේ පිළිබඳ කතන්දර නතර වෙනවා. ඒ නිසා මේ කතන්දර ගෙතීම නියපොත්තෙන් කඩන්න පුළුවන් ඉන්නේ මේ රූප සංඥා තැනට එනකොට කොයිට වෙඩි ඔද්දල් වෙන්න අරින්න ඕනේ. දිය වෙන්න ඕක. තුරුවල වෙන්න. ඒකලා හිතන්නේ මේ ගැන කතා කරොත් අහකන් නයික් ඔඩොක් වේදාගත්ත වෙනවා. දන්නේ නැති වල්තාරාවෙක් ගැන කතා කරන්න හදනවා කතා නොකර හිටපන්. එහෙම නැත්නම් අදහස් ප්‍රකාශ නොකර ආහනික පුරුදු කරන උපදවන පේන රූප සංඥාව කොහොමනම් රූපත් එහෙමයි. රූපේ එහෙමනම් කාම සංඥාවත් එහෙමයි. කාම සංඥාව එහෙමනම් මේ මුළු ලෝකෙම නටන මේ කාමෙත් එහෙමයි. හැබැයි කාමෙට එහෙම කියන්න බෑ අතින්ලා අඩු කරන අඩු කරන අඩු කරන අඩු කරන ඉන්න ඕන. ඒ නිසා ඉස්සලා භාවනා ගෙනියන්න රූප සංඥා මට්ටමට. ඒක ඔද්දල් වෙනකම්ම ගෙනියන්න, හැඳි ගෑ වෙනකම්ම ගෙනියන්න, දියාරු වෙනකම්ම ගෙනියලා බලන්න මේ ඇවිල්ලා යන දේවල් වලට අපි කතන්දර මෙතෙක් කල් ගෙතුවේ. දැන් බලපන් කතා නොකර නොකර ඉන්න, ප්‍රපංච නොකර ඉන්න, වාග් බහුල්‍ය නොකර ඉන්න, විතක්ක ਵਿਚාර නැතුව ඉන්න. ඒකවල තේිනවා පුදුම සාන්තියක්. ඒ කියන්නේ කට කතා ගොතන්න එම අතිශෝක්ති කියන්නේ ඕන තරම් හේතු තියෙනවා. සමහන් කතා නොකර ඉන්නවා. ඉවරයි. එතනින්ම ඉවරයි. ආයේ මේ කපුරු පිච්චුපු තැන වගේ. කතන්දර ගිට්ටුවනේ ඉතිහාස කතේ. ගලේ කෙටුවා වගේ තව තව මනසක් හෙල්ලෙන. ඊට පස්සේ ගෙවන්නවා. ඒ කර්ම වෙනවා. ඊට පස්සේ කර්මපත වෙනවා. ඒ නිසා පුළුවන් විදිහට මේකට එනකොට ඔය මන්ටමට එනකොට ඉතින් පොඩ්ඩක් ඔක දිහාට ගියාට පස්සේ පේනවා මනෝපුබ්බංගමයි මුළු ලෝකෙම මනෝසෙට්ටයි මනෝමයයි. මනෝ පුබ්බංගම ධම්මා මනෝසෙට්ඨා මනෝමය මෙන්න මේක පිළිබඳ කතා කරන්න ගිය ගමන් ওই මනෝමය ලෝකයේ ඇත්තක් බවටපත් වෙනවා. ඒකලා අනා ගන්න. ඕක ඔත්තනින්ම ඉවර කරන්න නම් දැක්කට නොදැක්කා වගේ හිතුට නොහිතුණා වගේ ඇහුනට නැහුණා වගේ මේක නොකිසිවක් බවටපත් කරගන්න. අකිංචන. කිංචනේ කියලා කියන්නේ කිසිවක්. කිසිවක් කියලා කියන්නේ කෙලෙසයක්. මේක අකිංචනයක් බවට පත් කරන්න නොකිෂයක් බවට පත් කරන්න අකිංචනං අනදා අනාදාන නිබ්බාණං පරමං සුඛං නොකිෂය බවට පත් කරගත්ත ගමන් ඉන් එහාට කෙලෙස් නැහැ ඉතින් ඒ කලාව ඔක්කොටම කරන්න බෑ භාවනා නොකරන අයට බෑ භාවනා කරපේ කරත් මේක නොකරොත් අනවශ්‍ය තැනකින් කෙලස් ටිකක් මල්ලේ දාගත්තා වෙනවා ප්‍රපංච නොකලියුත් තැනක ප්‍රපංච කරා වෙනවා ඒක නිසා පුළුවන් තරම් බලන්න මේව පිළිබඳව කතන්දර එහෙම නැත්නම් අදහස් ප්‍රකාශ කිරීම පැත්තක දාලා ඊගාව චිත්තක්ෂණේ සතිමත් වෙන්න උත්සාහ කරන්න. සක්මන් භාවනා පිළිබඳ පොඩි වார்த்தාවක් තියෙනවා. වම් පාදයේ පොළොව ස්පර්ශ වෙනකොට පාදයේ මුරුදු මොලේ භාවය නැති කරගෙන රළු ගොරෝසු ස්වභාවයක් වැටහුණ අතර ශරීරයේ බර වම් පාදයේම ගැනීම නිසා තෙරපෙන තද ගතියක් දැනුණා. දකුණ පාදයේ තබන විට සිලින්දු මෘදු ස්වභාවය නැති වී රළු ගොරෝසු සීතලක් දැනුණා. විටක පාදයේ උණුසුම නැති කරගෙන ගොරෝසු රළු ස්වභාවයක් දැනුණා. සක්මන් කරන විට දැනෙන රළු ගොරෝසු ස්වභාවයත් විසිරෙන ස්වභාවයක් දැනුණා. පාදයේ පුරාම ටික වේලාවකින් පාද දෙකේම සමාන ලෙස ලක්ෂණ වැටහුණා. මේ අතර નિરાයාසයෙන්ම සක්මන යන බව දැනුණා. තුන්වන ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම පිම්බීම හැකිලිම මූල කර්මස්ථානය කොට කලක සිට භාවනා වඩන එක්මි. පිම්බීම හැකිලීමේදී එම අරමුණු පටන් ගැනීමත් අවසානයත් ඒ අතරතුර බිඳි බිඳී යෑමත් ප්‍රකටව දැනුනි. නමුත් ළඟකදී සිට අරමුණු ප්‍රකටව වැඩි වී වැටහීමක් නැත. දැන් අරමුණු පටන් ගැනීම දැනුණත් කඩින් කඩ බිඳී යන බවක් තමයි වැටහෙන්නේ. තද බල වේදනාවේදී ඉරියව් වෙනස් කිරීමට සිත්වේ. ඉරියව් වෙනස් කොට නැවත ඉරියව් සකස් කර ගතිමි. පර්යංක භාවනාවේදී මට දැනෙන දැනෙන දේ දැනෙන දැනෙන ආකාරයට මෙනෙහි කරමි. උදාහරණ වශයෙන් දුක් වේදනාවක් දැනුණු විට රිදෙනවා රිදෙනවා ආකාරයක්ද ශරීරයේ තද ගතියක් දැනුණු විට තදයි තදයි යන ආකාරයෙන්ද උණුසුමක් දැනුණු විට රස්නයක් රස්නයක් යන ආකාරයෙන්ද ගෞරවනීය ස්වාමින් වහන්ස මම භාවනාව වඩන ආකාරය හරි මාර්ගයේද යන්න පහදා දෙන සේක්වා මේකේ කාරණා දෙකක් කෙලින් කර ගන්න පුළුවන් අඩිජු කර ගන්න පුළුවන් ඒකත් සාකච්ඡාවකින් කියනවාද නැත්නම් කොහොමද බන්දනේ මට වෙන්නේ මෙහෙමයි හිතෙන්නේ අර මුලින් අරමුණ පෙනිලා අරමුණ හරහා ගිහිල්ලා ওই කැඩි කැඩි බිඳී යෑම තේරෙනවා. දැන් එහෙම අරමුණ පේන්නේ නැතුව කෙලින්ම කැඩි කැඩි බිඳි බිඳි යන ආකාරය පේනවා කියලා වාක්‍යයක් තියෙනවා. ආරම්භක ප්‍රදේශයේ. ඉතින් එතනදී මේ ලියපෙකනා කැමැතිද? එහෙම කැඩි අරමුණ ප්‍රසිද්ධව නොපෙනී මේ කැඩි කැඩි බිඳි බිඳි යෑම තමයි සැකයට හේතු වෙනවද නැත්නම් මේ භාවනා වැඩමුළුවක ඉන්න නිසා ගැම්මට මේක වෙනවා කියලා තමන්ට ආත්ම විශ්වාසයක්ද පහළ වෙන්නේ දෙක ඒක සුද්ධ කරගන්න දෙක තමයි මේ දැනෙන තදවීම මේ දැනෙන මේ ලකුණු මෙනෙහි නොකර හිටියොත් භාවනාවට බාධා වෙයිද නැත්නම් මෙනෙහි කරවෝ මෙනෙහි නොකර හිටියොත් තමන්ට මේ මේට වැඩිය ලාභයක් වෙයිද කියලා මොකද්ද මේ මං කියන මේ ප්‍රශ්න දෙකට වැටෙන වැටෙන දේ ප්‍රකාශ කරන්න කැමති නම් සාකච්ඡාවට හොඳ ගැම්මක් එනවා. ප්‍රශ්න දෙක පැහැදිලිද? සංහංශ මෙනේ කරගෙන යනකොට අරමුණ ප්‍රකට වෙනවා කියලා තමයි මට දැනෙන්නේ. වුණේ. මෙනේ කරගෙන යනකොට අරමුණ ප්‍රකට වෙනවා කියලා තමයි මට දැනෙන්නේ. ඔව්. ඔය ඒක නිසා තමන් මෙනෙහි කිරීමට උනන්දු වෙනවා ප්‍රකට වීම වැඩි කරගන්නවා. එහෙම ගියාට පස්සේ වෙලාවක් හම්බ වෙනවා මෙනෙහි කරන්නේත් නැතුව ඉබේම අරමුණ වැටෙන්නේ නැතුව බිනි බිනි යන ස්වරූපයක් වැටෙනවා. එතකොට තමන් අන්දමන්ද වෙනවද? නැහැ. නැත්තම් මේ භාවනාව නිසා මට ලැබිච්ච අතිරේක ලාභයක් කියලා හිතනවා. මම හිතනවා ඒක භාවනාව නිසා වෙච්ච දෙයක් කියලා. right. ඒක පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ දෙක ඔය කියන තදවීමාකාර ඔය කියන දේවල් මෙනෙහි නොකර ඔක දිහා බලන්නේ කියොත් ඒකේ ලාභයක් කියලා හිතනවද නැත්නම් මෙනෙහි කළ යුතුමයි කියලා හිතනවද? මෙනෙහි කොටසේ සඳහන් වෙනවා. මෙනෙහි කරනත් ප්‍රකට වෙනවා කියලා මට හිතෙන්නේ. බලන්න ඒක දිහත් සමහර විටක මෙනෙහි කිරීමම අවුලකටත් හේතු වෙනවා. අනවශ්‍ය විදිහට මෙනෙහි කිරීමත් අවුලට නිසා ඒ වෙලාවට මෙනෙහි නොකර බලන්න ඕනේ. හරියට බබාට නිින්ද යාගෙන යනවනම් නැලවිලි කවිය අඩු කරන්න ඕනේ. ඉන්දියාගෙන ඉන්නත් හයියෙන් නැලවෙන්න කිව්වොත් බබාට වැඩිය අම්මයි නැලවෙන්නේ. එහෙමයි. මුගක් වෙලාට එන්නේ ඒක තමයි. බබා නෙවෙයි නැලවෙන්නේ අම්මා. ඉතින් අම්මා දන්නේ නැහැ කොයි වෙලාවද නැතර කරන්න ඕන කොළද බැඩිපුර කියලා. ඒ කියන්නේ බබා ගැන හැඟීම විශේෂ ආයම්මලාට ඒක වෙනම. Tamange බබා නෙවෙයි. අන්නේ වගේ නැලවිලි කවිය කොතෙන්දත් නැතර කරන්න ඕනේ බබා නින්දට යආගෙන එනකොට එමීට ඔක අඩු කරන අඩු කරන යන ක්‍රමයක් තියෙන නිසා මෙනෙහි කිරීම අත්නෝමතිකව පාවිච්චි කරන්නත් එපා. හැබැයි ඔය කියන ප්‍රකාශයේ සත්‍ය නම් මෙනේ කියන නිසා මට අරමුණ ප්‍රකට වෙනවා. ඒ කියන්නේ ආනිසංශ තියෙනවා. සත්‍යයක් ඒක. ඒක දිගේ යන්න මම මේ කියන එකත් මතක තියාගන්න. වෙලාවක් එනවා මෙනේ කියන මොකක්වත් කරන්න ඕනේ අරමුණ විහිං අරමුණ ප්‍රකට කරනවා. එහෙමයි. එලාට මෙනේ නොකර සිටීම ශක්ති සංස්තිතියක් වෙනවා. අර දර්ශනයේට බාධාකින් තොරව හෙලි දක්වන්න වෙලාවක් හම්බ වෙනවා. ආන්නේ දෙක සුද්ධ කරගන්න. එහෙමයි. සක්මන් භාවනා පිළිබඳක් තියෙනවා ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නම. සක්මන් භාවනාවේදී পায় පිළිබඳ සංඥාව නැතිව ගොස් ඔසවන විට හා ගෙන යාමේදී සැහැල්ලු බවකුත් පොළවට තබන විට බර බවකුත් පොළව ස්පර්ශ කරන විට සීතල ගතියකුත් දැනේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මට මේ දැනෙන්නේ ධාතුන්ගේ ස්වභාවය නේද? මට පහදා දෙනමෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණය ගෞතම බුදුසසුන තුලදීම හැකි ඉක්මනින් අවබෝධ වේවා. සාදු සාදු. මේ වගේ මේක ධාතු මනසිකාරය කියලා අහන්න වෙන්නේ මේක දිගේ අද්දකීම් මැදි නිසා. ඕම යන්නනේ. දිගට යනකොට මේ ධාතු මනසිකාරය නැත්නම් හිතලුවද්ද එහෙම නැත්නම් වෙන එකක්ද කියලා තේරෙයි. ඒ නිසා අපිට දැන් පොට පෑදුනාට පස්සේ ඔය ලියන්න තියෙන මල්ල ඔබ ඔබ බලන්නේ නැතුව දිගට කරන්න ඕනේ. ඒ භාවන සතියේ තියෙන උත්කෘෂ්ට ගතිය තමයි ඒක දිගේ කරගෙන යනකොට අපි මුලින් හිතන සැක මුලින් හිතන අපැහැදිලි තැන් අනිවාර්යෙන් පැහැදිලි කර දෙනවා ඉස්සරහට. ඒක පුළුවන් අහලත් පැහැදිලි කර ගන්න පුළුවන්. ඒක දෝෂයක් නෑ. අත ඊට වැඩි අර තමන්ම අත්දකලා අවබෝධ කරගන්න අවබෝධය හරහා එන සැකදුරු වීම ඒක කාටවත් හොරකම් කරන්න පුළුවන් එකක් නෙවෙයි. මූලධර්මනෝ ගයෙන් අහුවම පොඩි ගුණයක් තියෙනව නැත්තේ නෑ. නමුත් හොඳම දේ තමයි ඕකම නැවත නැවත කරලා ඔය තියෙන සැකේ දුරවන් වෙලා යන එකක්ද නැත්නම් සැකේ වැඩි වෙන එකක්ද කියලා බලන්න. දිගටම ඒ පය ඔසවනකොට, තබනකොට තියෙන ඒ උණුසුම් කම්පන චංචල ගති එක්ක වැඩිපුර ජීවිතය ගත කරන, වැඩිපුර සතියෙන් ගත කරන. ඒකෝට බලන්නේ ඒ යථාර්ථයේ දකින්නකොට සැකේට ඉන්න බෑ. යථාර්ථයේ අඩු වෙනකොට සැකේ රිංගනවා. ඒ නිසා අපි කරන්න තියෙන පාර හරි කියලා දැනෙනවනම් ඒ යථාර්ථයෙන් ඇති හැටියෙන් යථා භූතයෙන් වැඩි වෙලාවක් ගත වෙන්න හදනකොට සැක කටේට තැන්, ගූඪ තැන්, গুপ্ত තැන් ඉබේම අඩු වෙනවා හරියට අරුණ පහු කරගෙන ඉර නගිනකොට අහුමුළු වල තියෙන අන්ධකාර ඉබේම අයින් වෙනවා. අරුණ වෙලාවේදී ටිකක් තියෙනවා තාම. ඒව නැති තාම බලවත්. නා ඉර නගිනකොට නැතිනවා වගේ ප්‍රත්‍යක්ෂම දිගට වෙන්න දෙන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. හතරවන ප්‍රශ්නය. අවසරයි ස්වාමින් වහන්ස. මම මුල් කර්මස්ථානයේ ආශ්වාස ප්‍රශ්වාස බැලීම කරගෙන යමි. මට නිදිමත විටින් විට පැමිණේ. මම ආශ්වාස ප්‍රශ්වාස බලමින්ම සිටිමි. තුන් හතර වතාවක්ම නිදිමත ආවා. සතිය පවත්වාගෙනම සිටින විට නිදිමත නතර වී ඈනුම් මරින්න පටන් ගත්තා. ඒත් ආශ්වාස ප්‍රශ්වාසය නතර වුණේ නැහැ. පසුව ඇස් දෙකෙන් කඳුළු පිට වී ගියා. ඊට පසුව නිදිමත අවසන් වුණා. දිගටම අවසාන වනතෙක් මුල් කර්මස්ථානයේ බලමින්ම සිටියා. මෙය වැඩි දියුණු කර ගැනීමට උපදෙසක් පතමි. ඔබ වහන්සේ සදා සුරැකේවා. අවසානයේ නිවන් සුවයම අත්වේවා. සාදු මේක සාමාන්‍ය හරි අමාරුයි මේ කෙටි සාකච්ඡාවකින් හෝ එක කමඨහනකින් සුද්ධ කිරීමකින් සුද්ධ කරලා දෙන්න මේ නිදිමත සමහර විටක භාවනා වැඩෙනකොට අනිවාර්යයෙන්ම එන එකක්. ඒ නිසා මේ නිදිමත කියලා කියන එකයි හිත හැංගවි ගන්නවා නැත්නම් හිත හැංගී ගන්නවා කියන දෙකයි හරියම වෙන් කරන්නේ. ඒ නිසා අරමුණ දකිමින් ඉන්නකොටම නැත්නම් අරමුණේ හිත පවත්නකොට නැත්නම් සතිය දිගේ යනකොටම නිදිමත එනවා ඒ හේතුව අරමුණ නීරස වීම නිසා අරමුණ ඒකාකාරී වීම නිසා අරමුණේම එකම දේ බලබලා ඉඳීම නිසා ඒක බොහොම වටින දෙයක් ඒක බලාපොරොත්තුෙන් යන්න ඕන යෝගාවචරය ඒකට ශාසනය අපි තඳහන් කරන්නේ නිබ්බිදාව කියලා එකම දේ බලබලා ඉන්නකොට එපා වීමක් වෙනවා අපි කාම ලෝකයේ කියන්නේ දේවල් මාරු කර කර කාමයේ විඳිනවා. දැන් බුදුජානක කියන්නේ එකම දෙයක් දිහා බොහෝ වෙලා බලනින්න කියලා. ඉතින් ඉස්සලා යෝගාවචරයට අරමුණ අහුවේ නැති ප්‍රශ්න තියෙනවානේ. ආනපනේ අහුවෙන්නේ. දැන් අහුණාට පස්සේ හිමීට පේන්න පටන් ගන්නවා ටික වෙලාවක් ආනපන ගන්නට නිින්දට වැටෙනවා. නමුත් මේ යෝගාචරය බැලුවොත් මේ හොඳට පේන ආනාපානේ එන්නේ එන්නේ සියුම් වේගන යනකොට, ගෙවිගෙන යනකොටද මේ නිින්ද එන්නේ කියලා. එහෙමනම් හරිය ලේසි අත දීලා උදව් කරන්න. හරි කියන්න වෙනවා. මේ කෙලෙස් අඩුවීම නිසා නිින්ද එන්නේ කියලා. ඒක හොඳට පැහැදිලි සක්මන් කරනකොට යම් වෙලාවක දුවට සක්මනේ වම දකුණු දිකට යනකොට සක්මනෙත් නිදිමත එනවා. සක්මනෙත් වැනෙන්න පටන් ගන්නවා. සක්මනෙත් පාලනය කරගන්න බැරි වෙනවා. ඒකට කියලා දෙන්න තියෙන මේ භාවනාවේ හිත යෙදෙනකොට අපි හිතනට වැඩි ඉක්මනින් රාග ద్వේෂ දෙක නැති වෙනවා. ඒකට මෝහය මතුවෙනවා. මෝහය මතුවෙන්නේ නැහැ රාග ద్వේෂ තියෙනවා. වෙන විදිහට කියන්න බලන්න මේ අපි අවදියෙන් සජීවීව ගත කරන්නේ රාග ద్వේෂ තියෙනකන් විතරයි. මේක සම්පූර්ණ කාම ලෝකයක්. ඒක තමයි මේ පුපුවගත්තු, තල්ලගත්තු අත් දෙකකින් යුක්තව ගත කරන්නේ පෘථග්ජනියෝ රාගේ රත් වෙලා, ద్వේෂෙන් දූෂිත වෙලා. එතකොට මේක වෙල්ලිලාම්ප වගේ. යම් වෙලාවක රාග ద్వේෂ තැම්පත් වුණානේ නිදිමත තමයි. කම්මැලි, ඒකාකාරී, නීරසයි. ඉතින් මුද්‍රජානනාචේ පෙන්ලා දෙනවා. මේ පොඩි භාවනාවකින් නැත්නම් පොඩි සත්‍ය ප්‍රමාණයකින් පොඩි වේලාවකින් මේ රාග ද්වේෂ දුර වෙනකොට යෝගාචර ලෑස්තිලා ගියොත් මේ රාග ද්වේෂ දුරු වීම මගේ ප්‍රයත්නයේ ප්‍රතිපදාවේ ප්‍රතිඵලයක්ද එහෙමනම් රාග ද්වේෂ දුරු වෙනකොට මතුවෙන නිදිමත මෝහය යෝගාචරය දැනගන්නවා කරපු භවනා ප්‍රතිඵලයක් කියලා එතකොට අරමුණ ගෙවිගෙන යන පැත්තෙන් තමයි කතා කරන්න ඕනේ උගව දෙනේ කර්මණක් කතා නොකර කියනවා භවනා කරනකොට මට නිදිමත එනවායි කියලා අත තියන්න අමාරුයි. මොනවාක්වත් ඒකට උපදෙස් දෙන්න බෑ. සමහර විතක සක්මන් නොකර මිනේ නොකර භවනා කරනකොට එන කෙලෙස් නිදිමත වෙන්නත් පුළුවන්. මෙතන හැබැයි ඊට වැඩිය වෙනස් වෙන්න ඉඩ තියෙනවා. මේ කෙලෙස් නින්දක් නෙවෙයි හිත සැඟවි ගැනීමක් වෙන්නේ. ඒකට උත්තරය අල්ලන්න නම් ආනාපානේ කාලානුරූප වෙනස් වෙන වෙනස් වීම් ටික ගොරෝසුවර තියෙන හැටි, සිවුම් වෙන හැටි, අතිසූක්ෂම වෙන හැටි කියන්න පුළුවන් නම් ගොඩ ඉඳලා කියතයි ඔන්න ඔය හැටි වෙනකොට කම්මැලිකමක් එයි, නිදිමත ගතියක් එයි. අන්න ඕකට ලෑස්තිලා යන්න කියලා. ලෑස්ති වෙලා ගියොත් මේ කියලා තියෙන උපක්‍රම දෙක තුන කරොත් ඒ නිදිමතත් ඇති වෙනවා. මේ ලෑස්ති කියලා කියන්නේ නිදිමතට විරුද්ධ පක්ෂේ. ලෑස්ති නැති මනසින් ගියොත් තමයි නිදිමත ඇවිල්ලා අපි වහලා ගන්න. ඒ නිසා නිදිමත එන්න පුළුවන් නම් එන්න ගටන් ගත්තොත් දිගටම එනවා. අනිත් දවසේ යන්න භාවනා කරනකොට මුලදීම අරමුණ දිගේ හිත එකට ගියොත් නිදිමත වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා නිදිමතත් අරමුණු කරන්න ඉගෙන ගන්න ඕනේ. නිදිමත එනකොට මේක මම බලාපොරොත්තු වෙච්ච එකක් කියලා බැලුවොත් තමයි තේරෙන්නේ හිතේ රාග ద్వේෂ නැහැ. අරමුණේම හිත තියලා ඒකාකාරී වෙලා. ඒක නිසා මේ නිදිමතට අවදි වෙන එක තමයි සතියේ සති බලයටපත් වෙනවා කියලා කියන්නේ. සතිය සතිපට්ඨාන සතිය ඉන්ද්‍රිය සතිය බල සතියක් වට සති බලයේ බවටපත් වෙනකොට ඔය වගේ ලොකු හැවෑරිලක් සිද්ධ වෙනවා. අවදියක් සිද්ධ වෙනවා. ලොකු වීමක් සිද්ධ වෙනවා. අන්න ඒක මේ භවනා ජීවිතයේ හොඳ සම්දිස්ථානයක් කියලා කියන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔක එක සැරෙන් කරන්න බෑ. ඔක එක සැරයක් කරුවත් ආයෙ සැරයක් වටපැත්තෙන් ඇවිල්ලා ආයෙ ගන්නවා. කම්මැලිකම මාර්ගෙන්, නිදිමත මාර්ගෙන්, ඒකාකාරීකම මාර්ගෙන්, සැක මාර්ගෙන්, බය මාර්ගෙන්, අනිශ්චිතතාවයේ මාර්ගෙන් සද්ධාව අඩුවීම මාර්ගයෙන් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. හැබැයි ඒක භාවනා ගමනේ හොඳ දෙයක්. ලෑස්තිලා ගිහිල්ලා ඕක හරහා යන්න එක සැරයක් කරා ගියාට උත්තරේ හම්බ වෙන්නේ නැහැ. ශිල්පී හොන්දටම අතට එනකම් වශී භාවය හොන්දටම අතට එනකම් යෝගාවචරයට සිද්ධ වෙනවා මේකත් එක්ක දිගට වැඩ කරන්න. පස්වෙනි ප්‍රශ්නය අවසරයි ගෞරවණීය ස්වාමින් වහන්සේ මා සක්මන් භාවනාව මෙන්ම පර්යංක භාවනාවේද මගේ සිත කය දැකගතිමි. එය මෙසේ විස්තර කරමි. එක් පායක විලුඹ පොළවෙන් එසවෙන ෂණයේ ඒ ස්පර්ශය ගිලිහෙන මොහොතේ සිත ඒ සංඥාවගෙන අනෙත් පාය උසවන සංඥාව ලබා ගනී. මෙයද ආශ්වාස ප්‍රස්වාසයේ මෙන්ම අවසානයේ සතිය අල්ලා ගන්නේ මනසමයි. පාද දෙස නොබලා සිත දෙස බැලූ විට ගමන් කළ නොහැක. ආශ්වාසයේදීද සිත එකඟ වීම මෙයමයි. ශරීරයේ ක්‍රියාකාරී වන යන්ත්‍රයකි. ඒ ක්‍රියාකාරීත්වයේ දෙස විවිධ අයුරින් මට බලා සිටිය හැක. එහෙත් මෙහිදී මෙසේ බලා සිටින මා වෙනස් වන්නේ කෙසේද? ආන්දෙකු අල්ලා ගන්නට හදන්නා මෙන් දැන් මා මා අල්ලා ගැනීමට හදන ෂණයේම එකඟතාවයේද බිඳී යයි. ගෞරවනීය ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ ධර්මදේශනා මා දැන් සම්පූර්ණයෙන් මාව දැන් සම්පූර්ණයෙන් වෙනස් කර ඇත මේ ධර්මය ඔබ වහන්සේගේ ධර්මකාය පිළිබඳ පිපාසයක් මෙන්ම මෙන් සිත විමසයි මා ස්වභාවයෙන් බෙහෙවින් වේගවත් සා ක්‍රියාකාරී ආවේගශීලී චෛත්‍යයකි. මා මා ගැන සොයන්නේද මේ ආවේගයෙන්ද? ඒ නිසා මෙසේ එකඟතාවය බිඳි බිඳී යාද. නැත්තම් මට පැටළුණාද? ඔබ වහන්සේගේ මේ ධර්මය මා සඳහාමයි කියා මාහට හැම විටම දැනේ. බුදුන්ගෙන් අසමි, සිතා අසමි. දැන් gedara ගී විට මා මාරුවේ ආවාදයි අම්මා සිතනු ඇත. ස්කொயර් මාරු කියලා. අම්මට ස්කொயර් මාරුලා තිබුත් මාරු. ගෙදර මා අතින් බිඳී ගිය බඩු භාණ්ඩ නිමක් නැත. එහෙත් මා ළඟ කිසිම තරහක් ඉතිරිවන්නේ නැත. මා සිත එකඟ කරගත් විට කිසිම බැඳීමක් කිසිම දෙයකට හිත නොයයි. එහෙත් ඔබ වහන්සේගේ ධර්මදේශනා පමණක් දැන් සිතට නැගී එයි. මේ తত্ত্বය සතියෙන් මිදුණු විටද පවත්වා ගන්නට අවශ්‍යයි. මේ වෙනස්වන මා හඳුනාගත යුතුය. මේ වෙනස්වන මා එසේ වන්නේ කෙසේද? ඔබ වහන්සේට මා එකසිතින් බුදු බව හැර කිසිවක් නොපතමි. අප නැවත නැවත මේ නිස්සරණ වනයේට හිස ගිනිගත් ආසේ පැමිණෙනු නොඅනුමානයි. එහෙත් මේ පිරු සතිය යානිකතාය බහුලීකතාය අනුට්ඨිතා යනුවෙන් පුරාගමි. මේ දේශනාවල තේරුම පහදා දෙන්න. තවද මෙතෙක් සිහියෙන් සිටි අප අසිහියට වරහන් තුල ගිහි බවට යා යුතු වෙමු. එයද අප කෙරෙහි කරුණාවෙන්ම වදාළ මැන. අප වෙනුවෙන් වෙහෙසෙන ඔබ වහන්සේ සැරියුත් මුගලන් රහතන් වහන්සේලාට පමණක් දෙවනු වනු ඇත. මේකේ මුල් කොටස ඔය මමයා තේරුම් ගත්තා කය වචන තේරුම් ගත්තා කියන එකේ ගොඩාක් සංඥා ස්කන්ධයට අනුව එකක් ගෙවෙන සංඥාව සහ තව එකක් ලබන සංඥාව අතර තියෙන ක්‍රමේ රූපහරා කියන්නත් පුළුවන් වේදනහරා කියන්න පුළුවන් සංඥාහරා කියන්න පුළුවන් ওই කියන විදිහ නැත්නම් සංස්කාරහරා විඥානහරා එනිසා බලු බැලමට පහක් වගේ පේනවා නමුත් එකම දේ විවිධ ආකාරයෙන් පේන මේකට බුදුහාමර යොදන වශයෙන් පච්චාපුරේ සංජී කියලා අපි රිලේ රේස් එකදී එක්කෙනෙක් බැට් එකක් ගෙනත් දෙනවා අනිත් එකනා බැට් එක අතට ගන්නවා. ඒතර අර ඊටාම දක්ෂව අනිත් එකනාගේ අතට වැටෙන්නේ නැතුව දෙන්න ඕනේ. අනිත් එකනා දුවන ගමන් පිටියල්ලෙන් ගන්න ඕනේ බැට් එක. එතකොට අර දෙන්න පච්චපුරේ සංඤේ හරහා බැට් එක වැටෙන්නේ නැතුව ගෙනියන්න ඕනේ. අන්න ඒ වගේ වම් කකුල ඔසවනකොට දකුණු කකුල බර ගන්නවා. මේ මේ මේ තින්ක්‍රොනයිසේෂන් ඇති මේ දෙක යන හැටි බලපුවාම අවුරුදු කෝටි 40ක් විතර පරිශන කරලා තමයි මිනිස්සයා මේක ඉගෙන ගත්තේ කකුල් දෙකෙන් ඇවිදින්න. එහෙමද කකුල් හතරෙන් ගියේ අපි. කුර හතර කුරෙන් ගිය මිනිස්සුනේ මේ දැන් ඔය දෙක දෙපයින් හිටගෙන තියෙන්නේ. එතකොට මේ එක කකුලකට බර දාලා එක කකුලකට ගන්නකොට පොල් පිට පා ගන්නවා වගේ. මේක සරුවච්චාන්සේ පෙන්නන්නේ කරත් එක එක ස්පෝ ස්පෝක් එකේ ඉඳලා අනිත් ස්පෝක් එකට බර මාරු වෙනවා නේමිය දිගේ. ඉතින් ඒක නිසා සතියේ යන්න ඕනේ බර ගන්න අරය හරහා තමයි. කොස්කිඩියේ ඉඳලා අරේ අරහරා නේමියට මේ පරිධියට බර ගිහිල්ලා නේමිය පෙරලි පෙරලි යනවා. ඉතින් බුදුරජාණන් හරි ලස්සනට කියනවා එක අරයක ඉඳලා තව අරයකට බරේ මාරු වෙනකොට කොහොමද මේ සම්ප්‍රේෂණය වෙන්නේ? ඔලිම්පික් දුවන දෙනකේ කකුල් දෙක දිහා බලන්න කොහොමද මෙතන තියෙන බර ඇඟිලි වලට එනකොට ඊගාව ඉදුඹ ගන්න. ඒක අරගෙන ඒ ඇඟිලි වලට එන ඊගාව ඉදුඹ ගන්න. මේ ක්‍රමේ තමයි යන්නේ. ඒ නිසා බර ගන්න තැනට හිතියෝ දාන හිතියොත් මෙතන සිදුවෙන ක්‍රියාවලිය නිකන් විද්‍යුතයක් වගේ. බුදුම ලස්සන කර සිද්ධ වෙනවා. ඉතින් ඕක රූපෙ දිගේ කියන්න පුළුවන්, වේදනා දිගේ කියන්න පුළුවන් මේ සංඥා. ඒ නිසා මේ ඒ සංඥාව දිහා බලාන යනකොට මම ඇවිදිනවද නැත්නම් මට ඇවිද්දෙනවද කියලා කියන්න බෑ. කරන්න ගියොත් පැටලෙනවා. මේකට හොඳ නිදර්ශනයක් කිව්වා මේ මේ බනාපු කෙනෙක්. ඒක දවසක් මේ හැකරල්ලෙක් ඇවිදිනකොට ඌ රැලි මාලා නැගගෙන පය යන හැටි ඉබ්බෙත් බලන්න ඉතල උඩ බුදුම ඊර්ෂ්‍යාවක් හිතුණා. දැන් ඉබ්බ ඇවිදින්නේ කොරගගා කොකරගගා කකුලක් තියලා කකුලක් ගන්න අමාරු වෙන්නේ. කැටපොත්තගේ තියනා නෙවෙයි හැකරල්ලගේ තියනා නෙවෙයි සතපදි කියලා කියන්නේ පාද 100යි. ඒක තමයි පත්තයි කියන නම ඇවිල්ලා තියෙන්නේ. ඌට ඊර්ෂ්‍යා හිතුණාලු. ඊර්ෂ්‍යා හිතලා කැටපොත්ත ලිව්වලු. ඉබ්බ ලිව්වලු ලියුමක් හැකරල්ලට අනිත් ඔයාගේ ඩාන්ස් එකේදී 17 වෙනි කකුල ඉස්සෙනකොට 67 වෙනි කකුලත් එක්ක පුදුම ලස්සනට දෙක සින්ක්‍රොනයිස් වෙනවා 18 වෙනි එකට යනකොට 68 වෙනි කකුල ගන්නවා අනේ පුදුම හිතෙනවා මට එච්චර ලස්සන ඩාන්ස් එකක් මම කවදාකවත් දැකලා නැහැ දැන් බලන්න මට විචිදේ කියලා ඉතින් හැකරල්ලට ආඩම්බරේ ඉතලා ඔක් කරන්න ගිය දවසේ වැටිලා මැරෙනවා ඒ නිසා තරහකාරයෙක් කිසුන ස්තුති කරන්න. ඌ එතෙක් කල් ගියා කිසිම ප්‍රශ්නයක් නැතුව. ඌ බැලුවේ නෑ 17ත් එක්ක 60 අත සින්ක්‍රොනයිස් වෙනවාද කියලා ෂෝක් එකට ගියා. ඉබ්බා කියපු ගමන් මෙයා මේක කරන්න හදනවා. කරන්න හදපුවම කකුල් පැටලිලා හැකරැල්ල වැටිලා මැරෙනවා කියවම වෙන්න බැරි වැඩ ඒ තරමටම අපි අඳින ඇඳිලි. ඇවිදිනකොට අපි දන්නේ කවදාකවත් මේ කිලෝ 70ක් එක කකුලක ඉඳලා අනෙක් කකුලට මාරු වෙන්නේ නැහැටි. බලන්න සිමෙන්ති කොටයක් අතින් අතට මාරු කරන්නේ. ඒක කිලෝ 70 මාරු වෙන ඇඟට දැනෙන්නේ දැනෙනවා කකුල උලුක් වෙච්ච දවසේ. දැනෙනවා යටිපතුලේ තුවාලයක් තියෙනවා නම් දැනෙනවා. ඉතින් අපි මේක හොයන්න ගත්තොත් බලන්න අපි මේ ලෝකේ තියෙන පුදුමහත හොයන්න ඇවිදිනවා මේ Tamange ශරීරයේ තියෙන ඊටත් වඩා පුදුම අවුරුදු කෝටි ගණන් පරිණාම වෙලා හදාගත්ත දේ අපි ගණන් ගන්නෑ. බල්ලන්ට හැතැම්ම නැහැ වගේ ඔහේ ඇවිදිනවා. නම් සක්මන් කරනකොට පේනවා මේ එකක ඉඳලා බර එකකට සංක්‍රමණය වෙන හැටි බල සංක්‍රාන්තිය බල රේඛාව වැඩ කරන හැටි බැලුවොත් අය වෙන කවුරුත් බලන්න ඕනේ නැහැ. එතනම නිවන තියෙන. ඒ නිසා ව්‍යාමමත්තේ කලේවරේ සසංජීමි සමනකේ ලෝකංච පඤ්ඤාවේමි ලෝක සමුදයංච පඤ්ඤාවේමි. ලෝක නිරෝධංච මේ මේ මඹයක් පමණ වූ ශරීරයේ සංඥාව සහිත මේකේ මුළු නිවනම තියෙනවා. ඉතින් මේක බලන්නේ කොල්ලෝ කෙල්ලන්ගේ කකුල නම් බලනවා. කෙල්ලෝ කොල්ලන්ගේ කකුල් බලනවද මන් දන්නේ ඒ අපි ළඟ තියෙන එකක ඒ වගේ අනුන්ගේ කකුල් බලන්න තියෙනවනම් හරිම ආසාවක් තියෙනවා. හැබැයි තමන්ගේ කකුල ඒතකොට පැටලිලා. එනිසා හුදුවට සක්මන් කරන බලන්න මේ මේ ශරීරේ මේ පංචස්කන්ධය අපි උපයන්න කොඩා පිං කරලා තියෙනවා. ඒක පිට බල ඒක තියෙද්දි පිට බලන එකක් සාපයක්. කැම්බිරිල්ලක්. කාලකන්නිකමක්. මේ කායानुපස්සනාවට හිත තියාගෙන ඉන්නවා නම් ওই පච්චාපුරේ සංඤී කියනකොට කොහොමද මේකකින් එකට මේ බල සම්ප්‍රේෂණයේ සිදුවන හැටි බැලුවොත් මෙච්චර ලස්සන මැෂින් එකක් මුළු ලෝකෙම නැහැ. ඒ නිසා පුළුවන් තරම් slowly mindfully silently SMS දාලා කරලා බලන්න මේකේ අසීමිත දැනුමක් තියෙනවා අසීමිත යාන්ත්‍රණයක් තියෙනවා අසීමිත liver system එකක් තියෙනවා අසීමිත සින්ක්‍රොනයිසීමක් වෙනවා අපි මේක නොබලන නිසා තමයි මේ සංසාරයක් දුක් දැනෙන්නේ. ඒක නිසා තමන්ගේ ශරීරයත් එක්ක යාළු වෙන්න පුළුවන් තරම් වෙලා ඒකත් එක්ක ඉන්න. ওই මොන විශ්වවිද්‍යාලයකට නොගියත් මොන පුස්තකාලයක් නොකියවත් මොන විභාග පාස් නොකරත් මේක දන්නවනම් ඒ දෙක අතර තියෙන ඒ පච්චාපුරේ සංඤී ගතිය බලනකොට සක්මණේ තමයි ගොඩක් ලාට පේන්නේ. ඒක දිහා බලනකොට පේනවා අපි මේ ලැබු manussත්ත්ව ප්‍රතිලාභේ නැත්තම් මේ ක්ෂණ සම්පත්තිය මොන විදියකින්වත් මනින්න බෑ. ඒ නිසා මේකටත් වැඩිය නන්දු විදියට මේක බලන්න බෑ අනිත් දවසේ වේදනා හරහා ඔකම පෙන්නයි රූප හරහා පෙන්නයි සංස්කාර හරහා පෙන්නයි විඥානය හරහා පෙන්නයි ඒක ඉතින් අර චරිත තුනක් තියෙනවා වේදනා චරිත සංඥා චරිත සහ සංස්කාර චරිත කියලා මේවා සංඥා චරිත එයාට මේ මුළු වැඩ සිටිටම පේන්නේ සංඥාවල අතින් අත ගැනීමක් විදියට තව කෙනෙකුට ඔක වේදනා හරහා තව කෙනෙකුට සංස්කාර හරහා ඒකයි ਸਰවචන්සේ ධර්ම දේශනා කරනකොට කාටත් ගෝචර වෙන විදිහට දෙක තුනම ගැන කතා කරන්නේ. හැබැයි සංඥාව තියෙන එක නෑ ඒක දිගේ ගියාම හරි. ඒ නිසා දිගට ඕකම යානි කතාය කරන, ඕකම වත්තු කතාය කරන, ඕකම පරිචිත පරිචිතාය මේකම යානයක් කරගන්න. මේකම වස්තුවක් කරගන්න. මේක පරිච්ඡේද ගන්න. එතකොට ඉස්සරහට යනවා. හයවෙනි ප්‍රශ්නය එක ප්‍රශ්නයක් නෙමෙයි වார்த்தාවක්. ගරු ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේදී පසු කලෙක සක්මන් භාවනාවේ දැනුණ පිටෙහි දකුණුපස වේදනාව දැරිය නොහැකි වූ විට මා කලේ ඉරියව් මාරු කිරීමයි. එවිට සතියේ ඒකාග්‍රතාවයේ බිඳ වැටෙයි. මා ඊයේ හිතුවා අප භාවනා ආරම්භයේදීම බුදුරජාණන් වහන්සේට ජීවිතය පූජා කරනවා. යනු භාවනාවේදී මරණයට පත්වීමට වුවත් සූදානම් වීම නේද කියා. හිත දැඩි කර එම වේදනාව ඇතිතැන්ට සතිය පවත්වාගෙන ගියා. මගේ සිරුරෙන් දහඩිය ගලන්නට වුණා. ටික වේලාවකින් එම වේදනාව පිටමැදට ගමන් කර ක්‍රමයෙන් වම්පස දක්වා පැතිරි වේදනාව සමනය වනු දැනුණා. ඊට ටිකකට පසු එම වේදනාව ඔළුවේ දකුණු පසු පස යටින් දැනෙන්නට වුණා. එය පෙරසේම තුනී වී ගියා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව හා තව තවත් දහම් දෙසන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. මේ භවයේදීම අමා මහ නිවනේ සැනසෙත්වයි පතමි. සාදු සාදු. තව තවත් වේදනාව පැමිණේවා කියලා අපි යනවා ඊගාවට. හත්වෙනි ප්‍රශ්නය. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම භාවනා වැඩසටහනට සහභාගී වී පළමුව ඔබ වහන්සේ දේශනා කරන මූලික කරුණු විස්තරයද කමඨහන් සුද්ධ කිරීමෙන්ද ධර්ම දේශනා මාලාවට සවන් දීමෙන්ද ලබාගත් බොහෝ දේ ඇත. ආදී කල්යාණ ගුණයද මජ්ජේ කල්යාණ ගුණයද తాදී ගුණයද උපේක්ෂාව හේතුඵල ධම ගැන බොහෝ දේ වටහා ගත්ෙමි. මෙසේ මා පරයන්ක භාවනාව පැයක් පමණ සමාධි උපේක්ෂාවෙන් සිටියෙමි. සීල සමාධි ප්‍රඥා ගුණයෙන්ද සතියෙන්ද නිදි නොමැතිව සමාධිමත්ව සිටි බව ප්‍රකාශ කරමි. මා ලබාගත් දැනුම තව තවත් දියුණු වේවා. කල්යාණ මිත්‍ර සේවනයේද මාහට ලැබේවා. බෝධිසත්ත්ව ගුණෝපේත ඔබ වහන්සේට මා ලබාගත් දැනුම දහම් පඬුරක් ලෙස පූජා කරමි. පූජා වේවා. අනව අනවට පොඩ්ඩක් දෙමුනි. දැන් දානෝ අප්සෙට් කරනවා. සංවිධායකටත් පොඩ්ඩක් අපි දීලා දාමු ටිකක්. ස්වාමීන් වහන්සේ ඊට පස්සේ මේ නිසඳැස් තියෙන්නේ. අපි එහෙට තියාගමු මේ වෙලාවේ. දැන් හිත මේලා කවි කවි මඩුවනේ. හරි අපි වෙලාව පහු කරලා තියෙන්නේ කොහොමඩක්වත් පැයකට කොහොමරි මම එනකොට විනාඩි 10ක විතර පමාවක් තිබුණා. ඒ නිසා අපිට පැයක විතර පැයක විතර කාලයක් තියෙනවා සක්මන් සඳහා. ඉතින් යන්නේ ඉස්සලා කවුරු හරි ඉන්නවද වෙන ස්වාමීන් වහන්සේ මේ මම මේ දවස් දෙක තුනේ භාවනා පරියන්කේදීලා තින්න විට ඒක පරියන්කේ නැගිටින විට තද ඉසේ කැක්කුමක් එනවා. මම හිතුවා දේශගුණය නිසා වෙන්නද කියලා පහුගිය දවස් දෙක එච්චර ගණන් ගත්තේ නෑ. අද උදේ ගොඩක් අදට ආවා. ඊට මේ සක්මණ ඊට හොඳට සතිමත්ව තියෙනවා. සක්මණේදී මේකෙන් නෑ මේ පරියන්කේදී අද දවල් ඉඳ ගන්න යනකොට මේ මට බය ආවා. ඒ තදට දැනෙන ඉසරදේ ඉද්ද කියලා මම නිකන් ඇස් නිකන් වහගෙන ඒ සැකින් ඉන්නකොට අර එළිය වගේ ලස්සන එළියක් වගේ තිබ්බ මං හිතුවා මේකේ ඉන්න එක හොඳයි සැපයින කියලා මං අරමුණුත් මුකුත් නැහැ කියලා පැයක් විතර ඒකේ ඒ එළිය ඔය හිටියා ඊට පස්සේ ආයෙ සක්මන් කළා ආයෙත් ඒ වගේම සක්මනේ කාලේ ඉවර කරා මේ මේ පරියන්ක කාලය මේ ස්වාමීන් වහන්සේ අර බය දැනෙනවා මට තද ටික පොළු එකක් මුදේ ඇවිල්ලා මේ හරියට වගේම කළා වමිට් වෙන්න වගේ ටිකක් ආවා. ඒ ඉසේර දෙන්නේ ඇයි ස්වාමීන් වහන්සේ මේ පරියන්කේ නැගිටිනකොට දැන් තේරෙන මොකද අන්තිමට ඇහුවේ මේ පරියන්කෙන් නැගිටිනකොට ඒ තද ඉසේ රදේ ඉන්නේ ඔළුව ඇතුලේ මොනවද තියෙනව නැත්තම් හරි භයානකයි ඔය තුන්කක් වෙලාට තියෙන ඔළුවේ මොකුත් නැහැ එතකොට බේත් කරලා බැලන තියෙන ඉසේකක් වුණ සතුටු වෙන්න මුළු ඇතුලේ මොඳ ලොඳ තියෙනවා මොනවද ඒකට කියනවා ඉස්මොලි ඉසේකක් වගේ නැති ඔළුවක් දැකලා තියෙනවා වෙනද කවදාකවත් මට ඉන්නේ නැහැ ස්වාමීන් වහන්සේ සීරදී මෙතෙක්ල් භාවනා කරපු නැති නිසායි භාවනා කරනකොට ඔළුවක් තියෙන බව වැටේනවා කවදාකවත් ඕක දරන්න බැරි මට්ටමට යන්නේ නැහැ කියලා කියනවා. ඒක හත් අස්සන මේ ආශ්චර්යවත් වචනයක්. මේ දත් තියෙන බව වෙන්න දන්නේ, කෙස් තියෙන බව දන්නේ, ලොම් තියෙන බව දන්නේ. නමුත් භවනා කරනකොට මේවා විශේෂයෙන්ම පේන්න පටන් ගන්නවා. මේ පේනකොට භවනායම හුඟක් කලාවට එන්නේ. හැබැයි කවදාකවත් දරන්න බැරි මට්ටමට යන්නේ ඒක කියලා යනවා. මම දැන් ඉන්නවා ඔබ ගණන් ගන්න නැති වුණාට ඔන්න මොළයේ තියෙනවා. ඒ කියන්නේ ඉසේක එක්කම තියෙනවා. දතේක එක්කම දැනෙනවා. ඇට කැඩිච්ච අලුතෙන් හැදෙනා වගේ දැනෙනවා. ඉතින් ඒකට අපි කියනවා ධම්ම තෙරපි කියලා. ඒක දරා ගන්න බැරි වුණා නම් කායික ලෙඩක්. කවදාකවත් දරා ගන්න බැරි මන්ත්‍රපට යන්නේ භාවනා එන. හැබැයි දැනෙච්ච නැති හැමදේම නිකන් හරියට ගේ සම්පූර්ණයෙන් අස් කරලා ආයෙ තැම්පත් කරනවා වගේ ඔක්කොම මේ රීෂෆල් වෙනවා. ඒක හොඳයි. ස්වාමීන් වහන්සේ මේ පරියන්කින් නැගිට්ටන් පස්සේ තමයි සිරදී දැනෙන්නේ. ගණන් ගන්න එපා කොයි එක වුණත් වට්ටක්ක වැල්වල කවදාකවත් වැලට දරන්න බැරි gediyenන්නේ නැහැ. දැන් මෙච්චර විතරයි, ඉතින් ඉදී මෙච්චර විතරයි. නිසා ඔය කොයි වේදනාවක් දරන්න වෙනවා දරන එක හොඳයි. අපි කේන් ටික ටික ටික ටික යන්නේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න. ඉතින් ඉසේකක් කොම නැතුව දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. මොකද්ද දුක්ඛ සත්‍ය කියලා බලාපොරොත්තු වෙන්නේ? නිකන් චීස් කැලක් වගේ ගන්න. නැත්නම් පපඩමක් වගේ ගන්න. භාවනා කරනකොට ඉසිකක්ම කාවයි කියලා බුදු ජානකසේ සාරාංශයේ කල්පලක්ෂයක් පෙරපුරන කොතනකවත් දීලා තියෙනවද? ඒ කියන්නේ ඉසිකක් නැති ඉඳලා. ඕවත් කියන්න තියෙන දේවල්. ඉතින් එකක් කොමනේ ඊට වැඩි එකක් කොනත් එන්න ඉඩ තියෙනවා. මොනවා ආවත් කෙන්දිරි ගන්න එපා. ඇහුන්නේ නැහැ වගේ දැක්කේ නැහැ වගේ අනේකයි තියෙන්නේ. අපරාධි මයික් එකේ බැටරි. කොච්චර කිව්වත් ගණන් ගන්නෑ. කොච්චර කිව්වත් මොනවා හරි කියන. ඔච්චර ලොකු ඇඟක් තියෙදි මොකද ඔය ඉතිකකෝ. තවත් ඒ ඔළුව පොපුරන මට්ටමේ ඉදිකක්ව පැමිණේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔව් කියන්නේ. ස්වාමින් වහන්සේ අවසරයි. මේ මම භාවනාව කරගෙන යද්දී මුලදි මුලදී හිත එකඟ කරගන්න අමාරුයි. පස්සේ හිත එකඟ වෙනවා. ඊට පස්සේ ඇඟේ එක එක වේදනා එනවා. කකුල් හිරිවැටෙනවා, පිට රිදෙනවා, අතපය රිදෙනවා. ඉන්න බෑම කියලා වල දාලා යන්න තරම් හිතෙනවා. ඒත් එහෙම අතාරින්න නැතුව දිගටම කරගෙන යනකොට අර කටුකොහල් වලින් පිරිච්ච බිමකින් එළියට ගිහිල්ලා වගේ හරිම සැප පහසු හොඳම හොඳ තැනකට එනවා. ඒ තත්ත්වයට ආවට පස්සේ අර වේදනාව මොනවත් දැනෙන්නේ මේ ශබ්ද ඔක්කොම ඇහෙනවා සුවඳවල් කතා කරන දේවල් ඇහුණට හිත ඒ කිසිතයකට ඒ ඇහුණට ඒව පස්සේ යන්නේ නැහැ. එහෙමම ඉන්න පුළුවන් පැයක් වුණත් ස්වාමීන් වහන්සේ එහෙම වුණාට පස්සේ අපි මොකද්ද කරන්න ඕනේ? විදිහට පැය ගාණක්ම ඉන්න පුළුවන් හරිය දිගට ඉන්න ඕනේ. ඕක පැමිණිච්ච ආකාරයටම ආයේ වේදනා පැමිණීම හරහා සද්ද කරදර වීම හරහා ආයෙත් හිත පටලවා ගන්න වෙලාවක් එනවා. ඊට පස්සේ ඒක දිගේ බලන්න ආයෙත් නැති වෙනවා. ඉතින් වගේ මේ හිත වෙලාවක මේව අල්ලගෙන කතන්දර බුදුනවා. හිත අනික් වෙලාවට කිසිම තද්දයකට බාධා වෙන්නේ නැහැ. කරදරයකට නැහැ. හිත හිතවිලි එන්නේ ආයෙ නැති වෙනවා. ඒ වගේ පණි 10 අපණි 10 කියලා වගේ එල්ලයක් සහිතව සහ එල්ලයක් රහිතව යන්න පටන් ගන්නවා. මේ රැල්ල මොනතයි ආරේ අපිට පාලනය කරන්න බෑ. ඒක දැනෙන්නේ නැති වෙලාවයි දැනෙන්නේ නැතුව එහෙම ඉඳ අරිනවා. ඊට පස්සේ දැනෙන්න පටන් ගන්නවා හරියටම නිකන් කෝ දිමි කෝට්ටක් ගලලා එකට දැම්මා වගේ. එහෙම නැත්නම් කඩිගුලක් ගලලා එකට දැම්මා. එහෙම නැත්නම් පිටුරු කොටක දඟලන මිනිස්සු කියලා වතුර බහපුවම ඇඟ පුරාම පුපුරු ගන්නවා. ඒ වගේ එන්න ආයෙසර ටික වල ගෙවගෙන තියෙනවා. ආයෙසරක් එන්න පටන් ගන්න. ඒක හිතන්න පරියන්කේදී හතර සැරයක් වුණොත් ඒ මනුස්සයට පේනවනේ ඔගේ මනෝ විකාරයක් කියලා. එයාට ඕනේ නම් මොනවත් නැතුව වේදනාවක් ඇති කරලා දෙන්න පුළුවන්. එයාට ඕනේ නම් කොච්චර දේවල් තුනත් වේදනාවක් නැහැ කියලා ඉන්න පුළුවන්. ඉතින් මේක හොඳට දැක ගන්න ඕනේ. එනේන වේදනාවට බාම් ගන්නටයි උත්තර දෙන්නයි ගියොත් අපිට කවදා මේ චක්‍රය බලන්න හම්බෙන්නේ. පළවෙනි චක්‍රයදීම අපි බලාපොරොත්තු සූම් කරනවා. එක චක්‍රයක් නෙවෙයි. ලක්ෂ වාරයක් පෙන්වන්න ඕනේ. මේ හිතට ඕනේ නම් ඕනම දෙයක් නැති ඕනම දෙයක් තියෙනවා කියලා පෙන්වන්නත් පුළුවන්. තියෙන ඕනම දෙයක් නැහැ කියලා පෙන්වන්නත් පුළුවන්. ඒ නිසා යාට ඇත්ති වෙන්න නටන්න දෙන්න ඕනේ. නටන කිසිම අතරවාරයේදී විනිශ්චය කරන්න යන්න එපා. ප්‍රතිකර්ම කරන්න යන්නත් එපා. ප්‍රතික්‍රියා කරන්න යන්නත් එපා. මගේ ඇඟ වුණාට මගේ නෙවෙයි වාගේ. හැබැයි මේකේ මේ ඒ අරමුණු ඇවිල්ලා අපිට දුක් දෙන දරුණු කරන පෙළෙන වෙලාවත් අරමුණු ඇවිල්ලා අපිට දුක් නොදෙන දෙකේදීම දුක එනකොට දුක තමයි සතිය තියෙන බව දැනගන්න තියෙන කාරණාව අපට. ඒ ඉද්දෙන ගති කම්පට චංචල ගති කැක්කුම් පිපුරුන් දැනකොට දැන දැන් සතිය තියෙනවා. ඊට පස්සේ සතිය තියෙන අරමුණු නැතුව. අනේ ඒ සති දෙක අරමුණු සහිත සතිය සහ රහිත සතිය දෙක අතර බලනකොට තේරෙනවා මේ මනස පූර්ණ මායාකාරී. හතරමං හන්දික මැජික් පෙන්නන මිනිසෙක් වගේ. ඒ කිය මට කට උතර බඳින්න ගියොත් කිලෝරක් කරන්නේ. එකින් එක ප්‍රතිස්ථාපනය වෙන්න දිගට යනකොට තේරෙන පටන් ගන්නවා කම්පන වෙන ගතිය කම්පන නැති ගතියෙන් උත්තරයක් වෙනවා කම්පන නැති ගතිය කම්පන ගතිය උත්තරයක් තියෙනවා මේ දෙක දිහා උපේක්ෂා වෙන්න පටන් ගත්තාම මේ දෙක තුලමත් ආයේ දිගටම යන තම්පත්කමකුත් දැනෙනවා ස්වාමීන් කරන කාලය අනුව සිද්ධ වෙන එක ස්වාමීන් වහන්සේ සමත භාවනාව කියන්නේ ඒ ඔය ඉතින් ඔය ඉතින් අනාගන්න හදා මේ නිකන් හම්බෙන හරකගේ අං බලන්න හදන. සමත කිව්වොත්ද සන්තෝෂෙ හිතෙන්නේ. නෑ ස්වාමීන් වහන්සේ ඒකින් පස්සේ දැන් විදර්ශනා කරනවා නම් නෑ නෑ මං කියන්නේ සමත කියන සන්තෝෂ වෙනවා සමත කියලා දාගන්න ප්‍රශ්නේ නෑ විදර්ශනා කියන සන්තෝෂ නෑ ඒක දාගන්න. කොයි එක දැක්කත් ප්‍රශ්න නෑ. මේ නන්ද මිල්ලෙන් තමයි මේ අපරාධේ කක්ක ගාගන්නේ. නෑ ස්වාමීන් වහන්සේ දැන් මෙහෙමත් කරන්න පුළුවන් මට. දැන් වේදනාවල් ඇවිල්ලා මගේ අරමුණු ඔක්කොම විසිරලා ගිහිල්ලා බොහොම කරදර තත්ත්වයට ඇවිල්ලා දාලා යන්න තරම් හිතනකොට මම මේ අර අතීත වේදනාව වූ ඒ ඒ විදිහට මම මේ භාවනාව කරනකොට මගේ සේරම වේදන නැති වෙලා යනවා. අපි කියනවා ඒක කරන එකක් කියලා අපිට හිතෙනවා. නමුත් මේ වෙන දේ මේකට දහස්වර වෙන්න දෙන්න මේ සිද්ධ වෙන දෙයකට මේ මම කරනවා කියලා අපි බාර ගන්න හදනවා. එහෙම ගන්නෑ. පළවෙනි සැරේ එහෙම හිතෙනවා. දෙකේදීත් හිතනවා 10 15 20 30 යනකොට පේනවා. එයාට ඕනේ නම් එයා වද දෙනවා. එයාට උන වද දෙන්නේ නැහැ. මේක දිහා බලනකොට අර මං හිතනවා මේ මම කරන දෙයක් කියලා. පහුවෙන පහුවෙන තමයි ඒක යන්නේ. චක්‍ර රාශියක් අරගෙන තමයි තේරෙන්නේ. මේක කලින් හදපු DVD එකක් උඹට බලන්න විතරයි පුළුවන් edit කරන්න බෑ.